භාවනාව පිළිබඳව අපේ සිත පිහිටිය යුතු ආකාරය මේ පිළිබඳ අවබෝධය නැතුව අපට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය පවත්නවායි කියලා කියන්නේ පින්වතුනි අපේ සාමාන්‍ය ආස්වාස ප්‍රාස්වාසයක් වශයෙන් නෙමෙයි විශේෂ කාරණාවක් අපි සිදු කරනවා. ඒක තමයි ඒක මත සිත පිහිටවීම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සෑම නාම රූපයක් පිළිබඳව සිය පවසන්න. මානනේ සිය පවසන්න, පින්වත්නේ සිය පවසන්න. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපි සිය පවසන්නට තමයි මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩන්නේ. දැන් බලන්න නිකම්ම නිකම් ආස්වාස ප්‍රාස්වාස කළාම ආස්වාස බවත් ප්‍රාස්වාස බවත් අපි දන්නේ නැහැ. අදයි මේක භාවනාවක් වශයෙන් කරන භාවනා යෝගියාගෙන් දැන් මොනවද කළේ ප්‍රාස්වාස කළා. දැන් මොනවද කළේ ආස්වාස කළා. එනම් මේ ආස්වාසය ප්‍රාස්වාසය දැනගත්තාම එයාට කුමක් සිද්ධ වෙනවද? ආස්වාසය ප්‍රාස්වාසය දැනගත්ත පළියට මේ විඤ්ඤාණයට ප්‍රඥාව පාල වෙන්නේ කොහොමද? ආස්වාසය ප්‍රාස්වාසය මත අවදානම වැඩි වෙනකොට මේක සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්නේ කොහොමද කියන පිළිබඳව අපි දැනුවත් වෙයි. මේ අවබෝධයේ ප්‍රඥාව නැතුව තවත් අවුරුදු 50ක ආස්වාද ප්‍රාස්වාද කෙරුවත් ඔතනමයි ඉන්න වෙන්නේ අඩියක්වත් ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් බලන්න පින්වත්නි භාවනා යෝගියේ ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා මේ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව සීයෙන් කටයුතු කරනකොට මේ භාවනා යෝගියාට මේ මේක හිතෙනවා ඇයි මම ආස්වාස කරන්නේ ප්‍රාස්වාස කරන්න මට දෙන ඕමනාව මොකද්ද ආස්වාස ප්‍රාස්වාස මා විසින් කළ යුතුයමද මේ වගේ ප්‍රශ්න රාශියක් එයා තුල පන නගිනවා. මේ භාවනා යෝගියා කල්පනා කරන්න පටන් ගන්නවා ආස්වාදය ප්‍රාස්වාදය දැන්නේ මම කරන්නේ මේ පැය භාගයට කලින් ඉඳලා තමයි ඔය ක්‍රියාපදේ මම සිදු කරන්නේ හැබැයි ඉපදිච්ච දවසේ ඉඳලා මම කළේ නෑ ඒක සිදු වුණා එහෙනම් ආස්වාසය ආස්වාදයේ වශයෙන් සිදු වුණා. ප්‍රාස්වාසය ප්‍රාස්වාදයේ වශයෙන් සිදු වුණා. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාසයේ මෙච්චර කාලයක් සිදු වුණා ප්‍රශ්නයක් තිබුණේ මාතුල කිසිම කලබලයක් තිබුණේ නැහැ. හැබැයි දැන් කලබලයක් තියෙනවා. ඇයි මේ ආස්වාස කරන්නට ඕනේ ප්‍රාස්වාස කරන්නට ඕනේ ඒවා සී කරන්න ඕනේ ගණන් කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ දැන් බලන්න එයා විශාල වැඩ රාජකාරියකට යොමු වෙලා මේ අවබෝධ ඥානය මේ භාවනා යෝගියාට පාර වෙනවා මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන් මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් සාමාන්‍ය දෛනික කටයුතු වලට වඩා ගැඹුරු දෙයක් කරන බව අකටයුතු දෙයක් කරන බව තිබුණට වඩා අධික වැඩ කරන බව යාට තේරෙනකොට මේ භාවනා යෝගියාට ඥානයක් පාළ වෙනවා ආස්වාදය මා විසින් කළ යුතු එකක් නෙමෙයි ප්‍රාස්වාසය මා විසින් කළ යුතු එකක් නෙමෙයි ඒක ඉබේ සිද්ධ වෙන එකක් හැබැයි සිද්ධ වෙන බව දැනගන්න විතරයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ මම ඒක කළේ නෑ මම ආස්වාස ප්‍රාස්වාස කියලා අලුතෙන් එකක් කළා මා විසින් විශේෂ රාජකාරියක් සිදු කරලා අලුතෙන් කර්මයක් නිර්මාණය කරගත්තා කියන අවබෝධ ඥාණයටපත් වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ලෝකේ අපට කියලා හදන්න මොකවත් නැහනේ. අපට බලන්න අවශ්‍ය නැහැ. අපට පේනවා. මොනවද මේ මිනිස්සු කියන්නේ කියලා ළඟටකින් කන් දෙක අරගෙන ආගෙන ඉන්න අවශ්‍ය නැහැ. අපට ඇයෙනවා. මේ ව්‍යංජනය මොන රසද මේ කැවිලි මොන රසද කියලා කලබල වෙන්න දෙයක් නැහැ. දිවට වැඩිච්ච ගමන් ඉබේම එයා දැනගන්නවා මේ මේ රස වලින් යුක්තයි. අපි මොකටද කලබල වෙලා මේවා දැනගන්න යන්නේ? එහෙනම් බලන්න මේ ආයතන අය පිළිබඳව මේ භාවනා යෝගියාට ඥානයක් පාළ වෙලා ඒ ඥානය තමයි සෝතාපන්න මාර්ගය පිළිබඳ වූ ඥානය. අද මේ සියලෝම පින්වතුන් ඉපදිලා ඉන්නවනම් ඒකට ප්‍රධාන හේතුව තමයි කර්මයේ බලපෑම. කුසල් අකුසල් කියන මේ කර්ම දෙක නිසා තමයි අපි මේ ලෝකේ ඉපදිලා ඉන්නේ. ගොඩාක් අයගේ මතයක් තියෙනවා කුසල් වලට නිවන් දකිනවා අකුසල් වලට ඉපදෙනවායි කියලා. වැරදි ආකල්පයක්. කුසල් කරන කට්ටිය සැපවත්ව ඉපදෙනවා අකුසල් කරන කට්ටිය දුක්ඛිතව ඉපදෙනවා එහෙනම් කුසල් අකුසල් දෙකම කර්මයේ ස්වરૂප දෙකක් චිත්ත වීතියක් තුල පවතින ස්වභාවයන් දෙකක්. එනම් මේ ආකාරයට මේ භාවනා යෝගියා කල්පනා කරනවා ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ හැම එකක්ම ඉබේට වෙන එකක් නේ. කොතනද වැඩිපුර සුවඳ තියෙන්නේ කොයි ගයේ කොයි මලේද වැඩිපුර ගඳ තියන්නේ කියලා අපි කවදාවත් ඉවකර කර ගමන යන්නේ නැහැ. යන ගමන් කියනවා මේ කිට්ටුව ඈල මල් පිපිලා හරි සුවඳයි. මේ කිට්ටුව කුණු ගොඩක් පල් වෙලා වතුර පල් වෙලා හරි ගඳයි. අපි මේක උවමනාවෙන් දැනගත්තේ නෑ මේක දැනගත්තා අපේ ප්‍රඥාව ඇයි පින්වතුනි අපි දානයක් දෙනකොට ආයුෂ වන්නේ සතේ බලය ප්‍රඥාව පූජා කළා නම් ඒ දානේ ආනිසංස වශයෙන් ආයුෂ වන්නේ සතේ බලය ප්‍රඥාව අපට ලැබෙන්න ඕනේ නේද? එහෙනම් දැනගැනීම ප්‍රඥාවයි. ඇයෙන බව දැනගැනීම ප්‍රඥාවයි. පේන බව දැනගැනීම ප්‍රඥාවක් ඇඟෙන බව දැනගැනීම ප්‍රඥාවක් එහෙනම් අපට ඥාන හයක් තියෙනවා දිට්ඨි ඥානං සුතමය ඥානං ජීවා ඥාන පොට්ටප්පය ඥාන ගාන ඥාන මනෝ සංචේත ඥාන බලන්න දානේ ආනිසංස ඥාන හයක් පාළ වෙලා අන්න මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ලෝකේ අපි හැම දෙයක්ම කරන්න ගියාම තමයි මේ පැටලෙවිල්ල. අපි කරන හැම දෙයක් තුළම කර්මයක් නිර්මාණය වෙනවා. හැබැයි කරන දෙයට, කෙරෙන දෙයට සන්තෝෂයෙන් සමවැදුනාම කර්ම නිර්මාණය වෙන්නේ නැහැ. කෙරෙන්නේ හැම දෙයක්ම කලින් සිදුවෙච්ච හේතුවට අනුව ඇතිවෙච්ච ප්‍රතිඵලයම. එහෙනම් අපට තියෙන්නේ පින්වතුනි ප්‍රතිඵලයට සමවදින්න මිසක් අලුතෙන් කර්මයක් හදන්න නෙමෙයි. එහෙනම් ආස්වාස දිහා මම බලා ගන්න ඕනේ. ආස්වාස වෙන බව මම දැනගන්නට ඕනේ. ආස්වාසය මම සීයෙන් බලාගෙන ඉන්න ඕනේ කියලා මා විසින් අදාගත්තා වූ අනන්ත ප්‍රමාණ චෛතසික නිසා අද උත්පත්තියක් අතාරගෙන දැන් අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ආස්වාස ප්‍රාස්වාස දැනගත්තාම ඒක කලාම ඉපදෙනවද කියලා ඇත්තටම ඉපදෙනවා පින්වතනේ ආස්වාද කළ යුතුයි කියන එක උවමනාවක් නෙමෙයිද බලාපොරොත්තුවක් නෙමෙයිද මා විසින් ආස්වාද කළ යුතුයි කියන එක ලෝභයක් නෙමෙයිද ලෝභය තියෙනවා නම් ඉපදෙනවා බලාපොරොත්තුව තිබෙනවා නම් ඉපදෙනවා ආස්වාදයට අපි බැඳිලා ප්‍රාස්වාද කළ යුතුයි මේ බයිස්රාව්‍ය ද්‍රව්‍ය මම තියාගන්න මේක එළියට දානවා මේ අපද්‍රව්‍ය වාතය මම බයිස්රාව්‍ය කරනවා කිසිම මොහොතක මම මේක කයේ රඳවගන්නේ දැන් අකමැත්තක් පාල වෙලා නේද ආස්වාදයේ එළියට දාන්න ගැටෙනවා නේද අන්න ද්වේෂය වඩනවා එහෙනම් මේ ලෝකේ ආස්වාස ප්‍රාස්වාස කියන ධර්මතාවය වඩන්න ගිහිල්ලා අනන්ත අප්‍රමාණ ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස වලට අපි ඉමිකම් කියනවා පින්වතුනි බලන්න මේ භාවනා යෝගියා මේ ආස්වාස ප්‍රාස්වාස තුල මෙවැනි ධර්මතාවයක් තියෙන බව තේරුම් ගන්නවා මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාදේ කරමින් මම ලෝභය වැඩුවා ප්‍රාස්වාස කරමින් මම ද්වේෂය වැඩුවා මම මේ වගේ හොඳට භාවනා යෝගිව ඉන්නවා මට මොකවත් වැරදිලා නැහැ මම හරියටම භාවනා ඉන්නවා භාවනාවේ ඉන්නවායි කියලා ආහංකාරය උඩඟුව මාන්නය ඇති කරගෙන එයා මොළාව වර්ධනය කරනවා. එනම් ආනාපාන සති භාවනාව කරනවායි කියලා මොනවද ජීවිත කාලේ පුරාම කරලා තියෙන්නේ? ලෝභය, ද්වේෂය, මාන්නය, මෝහය ප්‍රගුණ කිරීම. ලෝභ දේශ මොහ යම් කිසි කෙනෙක් වඩනවා නම් පින්වත්නි එයාට කවදාවත් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියක් ලැබෙන්නේ එයාට භවගාමි උත්පත්තියක් ලැබෙන්නේ එහෙනම් මේ ධර්මතාවයේ තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා තීරණය කරනවා කිසිම දෙයක් මම කරන්නේ නැහැ. හැමදේම යාපත් ලෙස මනා ලෙස මාගේ කර්මානුරූපීව සිද්ධ වෙනවා. ඒ හැම දෙයක්ම මා විසින් දැන ගැනීම පමණයි මා කළ යුත්තේ. දැන් එයාට යම්කිසි අවබෝධයක් ඇති වෙලා ආනාපාන සතිය වඩපු මේ භාවනා යෝගියාට යම්කිසි ඥානයක් පාළ වෙලා ඒක තමයි සෝතාපන්න ඥානය මේ ලෝකේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතය ඒක රාශි වෙලා යම්කිසි නාමයක් රූපයක් සංඥාවක් සංස්කාර ධර්මයක් නිර්මාණය කරනවද ඒ නාම රූප ධර්මයට නේද අපි දෘෂ්ටිගත වෙන්නේ. අනේ මේක ලස්සනයි. මේක වටිනවා කියලා අපි එක ලබා ගන්න උත්සාහ කරන්නේ. ඒ වගේම මේක කැතයි. මේක විනාශ කළ යුතුයි කියලා ද්වේෂය වඩන්නේ. එහෙනම් මේ නාම රූප වල තමයි දෘෂ්ටි පවතින්නේ. හදා ගන්න යන හැම මොහොතෙම පින්වතුනි හැම දේ තුලින්ම අපි දෘෂ්ටියක් හදනවා. අපි හදාගත්ත නිවසක් අපේ දෘෂ්ටියක්. අපි නිවස හදනකොට බලාපොරොත්තු වෙන්නේ ආදායම් ලබන්න නෙමෙයි වැස්සට අවුවට පරිස්සම් වෙන්න. වැස්ස නිසා අපට උෂ්ණාධික ලෙඩ රෝග එන්න පුළුවන්. අවුව නිසා අපට යම් යම් දෙදරෝ ගත ගන්න පුළුවන්. එහෙනම් අපි අවුවට බයයි, වැස්සට බයයි, ලෙඩ රෝගවලට ගොදුරු වෙයි මේ කය පරිස්සම් කරන්න ඕනේ කියන අවබෝධය මත අපි ගයක් අදාගෙන ඉන්නවා. අනේ වැසි කාලේ එම්බරිසාවෙන් මං දේරුණා. හැබැයි ගෙවල් වල ජීවත් වෙන කාටවත් දෙම්බරිසාව ඇදිලා නැද්ද කියලා අහුවාම හැමෝම කියන අපිට නම් අනන්ත ප්‍රමාණ ඇදිලා. සෙම්මා මාරු නැති කෙනෙක් ඉන්නවද ගෙවල් වල කියලා අහුවාම අනන්ත ප්‍රමාණ සෙම්මා මාරුවෙන් අපි පෙළෙනවා. උස්නාදික ලෙඩ රෝග අපට නැද්ද? කොච්චර ගෙවල් ඇතුළ හිටියන් අපට ලෙඩ රෝග වැළඳෙනවා පින්වතුනි එහෙනම් අපි කොච්චර මේ වැස්සෙන් පරිස්සම් වෙන්න ඇදුවත් මේ කර්මය ඒ අදාළ කාලයේදී අදාළ ලෙඩ රෝගය අපට දෙනවා දෙනවාමයි එහෙනම් මොකද එකතු කරනවා අපි අනාගතයේ සපවත්ව ඉන්න අනාගතේ කාලා බීලා ඉන්න වයසට ගියාම කරදරයක් නැතුව පෝෂණය වෙන්න. අදයි තේරම එකතු කරලා ඉවර වෙනකොට අදිසියේ පපුරිර වෙලා මැරෙනවා. අවුරුදු 40 කන්න සල්ලි තියෙනවා. අදයි එක දවසක් ජීවත් වෙන්න යාට ආයතන මේක තමයි මේ ලෝකේ යථාර්ථය. එහෙනම් අපි වෙනස් කරන හැම මොහොතෙම අපි වෙනස් කරන උත්සාහ කරන හැම මොහොතෙම අලුතෙන් කර්ම නිර්මාණය වෙලා නැවත නැවත ඉපදෙන්න හේතු හැදිලා මේ ධර්මය අවබෝධ වුණාම මේ භාවනා යෝගියා කිසිම මොහොතක පින්වතුනි නඩත්තුවක් කරන්නේ නැහැ මේ නාම රූපත් එක්ක කිසිම ගනුදෙනුවක් කරන්නේ මේ නාම රූප වෙනස් කරන්න වෑයම් කරන්න ඒතුව එයා සෝතාපන්න ඵලයටපත් වෙලා ආනාපාන සති භාවනාව නැවත නැවත සිදු කරනකොට එයාට තේරෙනවා මේ ලෝකේ අපි ලබා ගන්න හැම දෙයක්ම දිය යුතුයි අද මේ පින්වතුන්ට දානයක් ලැබෙනවා. ව්‍යංජන 15ක් විතර තියෙන කැවිලි පෙවිලිත් එක්ක පළතුරුත් එක්ක බොහොම ප්‍රණීත දානයක්. දානේ දෙන තුන කට්ටිය කල්පනා කරනවා අද විශාල වියදමක් දරලා හොඳ දානයක් දුන්නා. එහෙනම් මේ දානේ ආනිසංස වශයෙන් සංසාරේ හැමදාම අපට මේ වගේ බත් ලැබේවි. අපට පළතුරු ව්‍යංජන මේ විදිහටම සකසලා දන් දෙවි කියලා ඒගොල්ල බලාපොරොත්තු වෙනවා. ගත්ත කට්ටිය ලබාගත් කට්ටිය බොහොම සන්තෝෂයෙන් විනාවෙවි සන්තෝෂයෙන් එක කාලා දානවා. එහෙනම් කාපු කට්ටිය අර කට්ටියගේ සන්තෝෂෙට නැවතපත් දෙන්න ඕනේ මේ විදිහටම බලන්න පින්වතුනි දේශනාවේ සඳහන් වෙනවා එක්තරා භවයක එක උපාසක මෑණියෝ කෙනෙක් තමන්ගේ පිටිපස්සෙන් එන බල්ලා කරදරයි කියලා ඉතලා තමන් වතුර කොන කලයට වතුර පුරවලා ලණුවකින් බල්ලාගේ කරට එක පැත්තක් බැඳලා අනිත් පැත්ත කලයේ කටට බැඳලා යඹුරු වතුරකට දානවා ඒ ගංගාවේ ගිලිලා පීන ගන්න බැරුව ඒ වතුර කලයේ බරට ඒ සතා ඒ සුනකයා යට ගිහින් මැරෙනවා පින්වතුනි. බව 500ක් ඒ විදියටම මරණය ලැබෙනවා ඒ උපාසක මෑණියන්ට. එක භවයක නැවක එයා කපිතාන්ගේ භාර්යාව නැවේ බඩ බඩු අඩු කරන්න මේ කුණාටුවෙන් බේරෙන්න සෙලෝම බඩු ටික විසි කරනවා ඒ කුණාටුව සංසිඳෙන්නේ එනම් මිනිස්සු ටික කොත් අඩු කෙරුවොත් මේ කුණාටුවෙන් අපිට බේරෙන්න පුළුවන් කියන අදහසින් ඒගොල්ලෝ නම් අදලා සීට්ටුවක් දානකොට ඒ කපිතාන්ගේ භාර්යාවට තමයි සීට්ටුව වැඩෙන්නේ අනේ පව් මේ නැවි නැවියාගේ භාර්යාව මූදට විසි කරලා බෑ. මේ ප්‍රධානියාට මේ දුක දීලා බෑ කියලා නැවත සීට්ටුව දානවා නැවත සීට්ටුව දානවා නික්පලයි එයා තමයි ඒක ලැබෙන්නේ එයාව උස්සලා මොද මොහොතට විසිකලපු ගමන්ම මොහොත නිශ්චල වෙනවා එතන එක පහයක ලොකු ප්‍රශ්නයක් ඇයි මේ විදිහට මේ ප්‍රශ්නේ ඇති වුනේ කියලා එහෙනම් වතුරේ ගිලිලා එයාට මැරෙන්න කර්මයක් තියෙනවා. ඒ කර්මයට බාධා කරන හැමෝටම දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ ඒ අයගේ කර්ම ඒ ඒ අය විසින් ගෙවිය යුතුයි. කිසිම කෙනෙකුගේ කර්මයක් පින්වතුනි මේ ලෝකයේ වෙනත් කෙනෙකුට පරිසම් දෙන්නේ නැහැ. අනුන්ගේ කර්ම වැරදිලා අපට පරිසම් දීපු එකන් කවදාවත් මේ විශ්වයේ සිදු වෙලා නැහැ ඒත් එසේ සිදු නොවන්නම් අර ලියුමක් අපට වැරදියට ආවම අපි ලියුම්කාරයාට කියනවා මේක වැරදි ලියුමක් දුරකට නැමතුමක් දැක්කාම අපි කියනවා මේක රෝල් නම්බරයක් කියලා හැබැයි කර්මයට කවදාවත් පින්වතුනි එහෙම වැරදෙන්නේ නැහැ අපි මේ සංසාරේ ඉපදිලා මොනවද කළේ මොනවද සිටුවේ මොනවද කිව්වේ මොන මොන අකුසල කර්ම මේ ලෝකේ සිදු කරගත්තද ඒ සෑම අකුසල කර්මයට අනුව හේතුඵල ධාමට අනුව ඒක අපට ප්‍රතිඵල දෙනවා එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම Tamanට මනාකොට පරිසම් දෙනවා. ඒ හැම එකක්ම විඳලා ඉවර කරන්න ඕනේ. ඒ හැම එකක්ම නිරෝධ වෙන්න අරින්න ඕනේ. එහෙම වුණොත් තමයි සසරේ ඉපදීම නවතින්නේ. කර්ම හදන්න හදන්න ඉපදෙනවා කර්ම ගෙවන්න ගෙවන්න රාත් බලයට ලං වෙනවා අන්න මේ අවබෝධය ඇති වෙනවා මේ භාවනා යෝගියාට මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාස කරන හැම දෙයක්ම මා විසින් දිය යුතුයි ප්‍රාස්වාස වශයෙන් ප්‍රාශ්වාස කරන හැම එකක්ම මා විසින් ගත යුතුයි ආශ්වාස වශයෙන් එහෙනම් මම මොනවද දකින්නේ ඒ දකින දේ තුළින් මොනවද මම එකතු කරගන්නේ චක්ක ප්‍රසාදයේ වශයෙන් ඒකට අනුව මට භවයක් ඇති වෙනවා මොනවද මට ඇයෙන්නේ මොනවද මං ආගන්නේ ඒ ආගත්ත දේ තුළින් මොන වගේ චෛතසිකයක් අදා ගන්නවද ඒකට අනුව උත්පත්තියක් ඇති වෙනවා මොනවද මං කතා කරන්නේ මොනව කතා කරන්න මං හිතනවද ඒකට අනුව උත්පත්තියක් ඇති වෙනවා කොයි විදියටද මං කටයුතු කරන්නේ මොන වාදද ඇසිරෙන්නේ මොන විදියට ඇසිරෙන්න මං බලාපොරොත්තු වෙනවද ඒකට අනුව උත්පත්තියක් ඇති වෙනවා වාඩි වෙලා සිල් අඳුමෙන් සැරසිලා සම්වරව හිටියාට ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ, රාගයේ තියෙන අකුසල කර්ම මෙනෙහි කරනවා නම් ඒකාන්ත වශයෙන්ම ඒ කර්මයට අනුව උත්පත්තිය පට ගන්නවා. මේ භාවනා යෝගියාට මේ ගනුදෙනු වල තියෙන ආදීනව නිස්සරණය අවබෝධ වෙනවා පින්වත්නි ආස්වාදයේ ලබන හැම මොහොතම ඒක තුල කලකිරීමක් ඇති වෙනවා ආදීනයක් අට ගන්නවා ඒකේ කලකිරීම ඇති වුණාම ඒක තුළ තියෙන යථාර්ථය දැක්කාම ඒකට තියෙන ඡන්දය ඒ කාම ඡන්දය නිරෝධ වෙලා යනවා නිස්සරණ වෙලා යනවා මේ ධර්මයෙන් Taman තුළින් ප්‍රත්‍යක්ෂ වෙනවා මේ භාවනා යෝගියාට මේ අවබෝධය ඇති වුණාම මේ අවබෝධ ඥානය තුල ඉඳගෙන එයා මොකවත් ගනුදෙනු කරන්නේ නැහැ. ලැබෙන දේ තුලින් සන්තෝෂයටපත් වෙනවා. මේ සතර මා භූත තුලින් සිදුවෙනා වූ සෑම සිද්ධියක් වලින්ම එයා සන්තෝෂ වෙනවා. එයා මේ කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්න වෑයම් කරන්නේ නැහැ. වෙනස් වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමදේම යාපත් කොට දකිනවා. දැන් එයාට තවත් ඥානයක් පාළ වෙලා. ඒ තමයි සකු르දාගාමි ඥානය. හැමදේ තුළම යාපත දකින ඥානය හැම දේ තුළම නිමාව දකින ඥානය හැම දේ තුළම නිවනට අදාළ ලෙස කටයුතු කිරීමේ ඥානය එයා සකු르දාගාමි ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් වෙලා මේ භාවනා යෝගියා නැවත කල්පනා කරනවා ආස්වාස ප්‍රාස්වාස කළාම කොහොමද මේ ධර්මතාවය අටගන්නේ ආස්වාස ප්‍රාස්වාස තුලින් මගේ ඉපදීම නවතින්නේ කොහොමදයි කියලා කල්පනා කරනකොට එයාට තේරෙනවා මේ ඇයෙනවා පේනවා දැනෙනවා ඇඟෙනවා කියන හැම දෙයක්ම නිරෝධ කළාට ඒකේ ආදීනව දැක්කට තාම චෛතසික වලින් මේවා පේනවා. සියලෝම පින්වතුන් දැස් සසා ගන්න කිව්වාම මේ සියලෝම පින්වතුන් දැස් සසා ගන්නවා. ඒ පින්වතුන්ට අපි කියනවා දැන් ඇතෙක් එනවා වාගේ මෙනෙහි කරන්න. ඇතෙක්ගේ ස්වરૂපය සිතින් මවා ගන්න කිව්වාම හොඳ සද්දන්ත දේහයේ තියෙන සතෙන් හොඳ දිග නල දත් දෙකක් තියෙනවා හොඳ වෙලා තියෙනවා කකුල් අතරක් තියෙනවා විශාල කන් දෙකක් එක්ක රූපයක් නාමයක් නැවිලා පේන්නේ නැද්ද හත අරියටම දැක්ක කටි අත්උස්සන්න කියලා කිව්වම හැමෝම අත්උස්සනවා හැබැයි ප්‍රශ්නය තාම හැමෝම ඇස් දෙක වාදෙන එහෙනම් ඇස් දෙක වැහිලා තියෙද්දී ඇතා දැක්කේ කොහමද මේ සිතට පුළුවන්කම තියනවා පින්වතනි ඕනම රූපයක් මවලා ඒ ආකාරයට ඒ ඒ වර්ණ වලින් පෙන්වන්න එනම් රුවන්වැලි සෑය ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්න කිව්වාම කවදාවත් නිල් පාට තැඹිලි පාට රුවන්වැලි සෑයක් පේන්නේ නැහැ කිරි පාට සුදුම සුදු පාටට තියෙන විශාල චෛත්‍ය රාජයන් වහන්සේ අපට පේන්න පටන් ගන්නවා. එහෙනම් ඇස් ස්වාලකයේදී රූප පේනවා. සියලුම කෙනාට ඇස් දෙක වහගන්න දැන් පරිප්පු ව්‍යංජනයක් අපි සූදානම් කරනවා. මෙයාගේ දානෙට කිව්වාම දැන් හැමෝටම සුවඳ දැනෙනවා. හැබැයි මේ ආලක පාලක එහෙම ව්‍යංජනයක් නැහැ. නමුත් ව්‍යංජනයේ නම කියනකොටම පින්වතනි ඒ රසය Tamange දිවට දැනෙනවා. අපි හැමෝටම දැන් අමුණකොළ සම්බෝලයක් දෙනවයි කිව්වම කටට තිත්ත දැනෙන්නේ නැද්ද? හැමෝටම වැලි තලප දෙනවායි කිව්වාම කටට පැණි රස දැනෙන්නේ නැද්ද? එහෙනම් ජීවා ප්‍රසාදය තුල මේ සංසාරයේ හැම භවයක් ගානේ කාපුවා බීපුවා වල මතකය ගබඩා වෙලා ඒ මතකයයි මේ අවදි වෙන්නේ. ආහාර පානවල නාමය රූපය ඇයෙනකොට ඒක මෙනෙහි කරනකොට ඒක කාපු මතකයන් ඒ රසවල තියෙන සියලුම මතකයන් මේ ජීවා ප්‍රසාදයේ අවදි වෙලා ඒ විදියට මේ රස දැනෙන්න පටන් ගන්නවා අපි මේ ලෝකේ සෑම රූපයක්ම දැකලා වර්ණයක්ම දැකලා ඒ රූප චක්කු ප්‍රසාදයේ ගබඩා කරගෙන ඉන්න නිසා රූපේ නම කියන්න විතරයි ඕනේ ඒක මැවිලා පේනවා එහෙනම් මේ විදියට අපේ චක්කු ප්‍රසාදයේ තුල ජීවා ප්‍රසාදයේ තුල තියෙන මේ ධර්මතාවයම තමයි ගාන ප්‍රසාදයේ සෝත ප්‍රසාදයේ තුල තියෙන්නේ අසුවලා මොනවාද ආවල් දවසේ කිව්වේ කියලා ඇහුවාම මට හොඳටම බැන්නනේ මොනවා කියලාද බැන්නේ ඒ බැනපෝ ව්‍යාකරණ වචන ඒ විදියටම නැවත කියනවා මේවා කොහොමද පින්වතුනි tempat වෙලා තිබුණේ මේ සෝත ප්‍රසාදේ ගබඩා වෙලා තිබුණා අසවලා මොනවද මට කිව්වේ කියලා මෙනෙහි කරනකොට අර tempatuව අවදි වෙලා අපි දන්න භාෂාවෙන් වචන වලින් ඒක ලස්සනට නැවත ශ්‍රවණය කරන්න පුළුවන්කම හැදෙනවා. එහෙනම් මීයේස් මරුණාම හරි සුවඳයි කියලා කිව්වොත් මේ පින්වතුන්ගේ මෝනවල් ඇද වෙනවා. මීයෝ මරුණාම කොයිද සුවඳ ගන්ධසාර මේ පලාතේ ඉන්න බෑ. බලන්න යම්කිසි ගන්ධයක් මැනේ කරනකොට මේ ලෝකයේ සෑම ගන්ධයක්ම ස්පර්ශ කරලා ගාන ප්‍රසාදය තුල තනපත් කරගෙන හිටපෝ ඒ මතකය අවදි වෙලා ඒ මතකය කරන කොටගෙන අපට දැන් ඒ ගඳ සුවඳ ඒ විදියටම දැනෙනවා. එනම් මේ ප්‍රසාදයන් අය තුල මතකයන් තියෙනවා මේ මතකයන් අවදි වෙනවා මේක කොහොමද මන් නිරෝධ කරන්නේ මේක නිරෝධ කෙරුවොත් ඒ කාන්ත වශයෙන්ම රාත් වෙනවා එහෙනම් මට මොකවත් පේන්නේ ඇතුළ තියෙන දේ එළිය තියෙන දේට සාපේක්ෂව ප්‍රත්‍යක්ෂ වීමක් වෙන්නේ මට මොකවත් ඇයෙන්නේ නැහැ. ඇයිච්ච දේවල් තැම්පතුවක් වශයෙන් තියෙනවා. අර සද්දය දැනෙනකොට ඒ තැම්පතුව අවදි වෙලා ප්‍රත්‍යක්ෂ වීමක් වෙන්නේ. එනම් අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයසුලම විශාල ගබඩාගත වෙච්ච තැම්පතු තියෙනවා මේ තැම්පතු වල අවදි වීම පිළිබඳ ඥාණය පාළ වෙනවා පේනකොට රාගය මතුවෙනකොට එයා දන්නවා රාගයෙන් බලලා රාගයෙන් මේ චක්කුවේ තම්පත් කරපු නිසා තමයි රාගයෙන් පේන්නේ. දැන් එයා කලින් දැක්කට වඩා ටිකක් ගැඹුරින් නාම රූප දකිනවා. යමක් ඇයෙනකොට කලබල වෙන්නේ එයා කල්පනා කරන මේ වචන ඇයෙනකොට පුදුමාකාර තරාවක් ඇති වෙනවා. එහෙනම් මගේ අගුණ කිව්වොත් මට දොස් කිව්වොත් නින්දා පාස කෙරුවොත් ඒක ද්වේෂෙන් ශ්‍රවණය කරලා තැම්පත් කළා ඒකේ අඩුව තමයි ඇයෙනකොට තරහා යන්නේ සමහර ව්‍යංජන දැක්කාම කටේ කෙල වැක්කෙරෙනවා ඒ තරම් කැමැති එක කාලා දාන්න. එහෙනම් මේ ව්‍යංජන කාලා මේ ජීවා තුළ තැම්පත් කරපු මතකයන් අවදි වෙලා තමයි මේ ලෝභය ඇති වෙන්නේ, කිජුකම ඇති වෙන්නේ. මේ ආයතන අය තුළ මේ ක්‍රියාකාරී ස්වභාවය සෑම නාමයක් රූපයක්ම අසකන දිව නාසයේ සමසිතත් එක්ක ස්පර්ශ වෙනකොට ඇතිවෙනා වූ අවිද්‍යාව ඒක තුලින් ඇතිවෙනා වූ සංස්කාර ධර්ම ඒ නිසා අටගන්නා වූ ඥාන විඥාන ඒ නිසා සලායතන වල ක්‍රියාකාරී ස්වභාවය කියන මේ ධර්මතාවයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාගේ ප්‍රඥාව තවත් මට්ටමකින් මෝරලා එයා අනාගාමි ඵලයටපත් වෙලා කල්පනා කරලා බලන්න පින්වතුනි ආනාපාන සතිය කරන්න තමයි වාඩි උනේ ආස්වාද ප්‍රාස්වාද කරන්න තමයි සෝදානම් උනේ නමුත් ආස්වාද ප්‍රාස්වාද කරන්න ගියාම ඒක තුළින් ක්‍රමානුකූල යාගේ දැනුම වර්ධනය වෙලා ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා සිය පවත්තන මේ භාවනා යෝගියාට තවත් ගැඹුරු ඥානයක් පාළ වෙනවා. ඒක තමයි මේ හැම දෙයක් තුළම දෘෂ්ටියක් වෙනවා. හැම නාමයක් රූපයක්ම අපට ඉපදීමට හේතුවක් හදනවා. ගස්කොළන් ලස්සනයි කියලා කියනකොට ඒ ලස්සන තුළ ලෝභය ඇති වෙලා නැද්ද? මේ කොළ වලින් අපට කරදරයි මේ අතු වලින් කරදරයි මේ කාමයන්ට සුදුසු නෑ කියනකොට ද්වේෂය ඇති වෙලා නැද්ද? ගස්තින තැන් වල ගෙවල් අදපු අපේ වරද අපි තේරුම් ගන්න නැතුව අනුන්ගේ ඉඩම් වලකින් ගෙවල් අදලා එතන තියෙන ගස් ටික කැපුවා මේක හරිද බලන්න මෝඩ් මුලාව එයා තුල රජතර නැති එහෙනම් මෙතන ඇදුව ගා කැපෙනවා නම් ගා කැපෙන්නේ නැති තැන හදන්න එපාය. ඒ අවබෝධය තිබිලා නැහැ. එහෙනම් මේ විදිහට මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ සතරමා භූතයා ඒකරාශී වෙන සෑම මොහොතක් ගානේ දෘෂ්ටියක් ඇති වෙනවා මේ සෑම සංඥා සංස්කාර ධර්මයක් තුළම මේ දෘෂ්ටිය පවතිනවා එහෙනම් මේ හැම දෙයක්ම ඉබේම සිදුවෙන්න ඇරලා ක්‍රියා කරන්න ඇරලා අපි මේ වලින් නිදහස් වෙන්න ඕනේ කියන ඥානයත් එයා තුළ තියෙනවා. මේ ආයතන ආය තුළ තියෙන තැම්පතු අවදි වෙලා තමයි මේ කටයුතු සිදු වෙන්නේ. සෑම මොහොතක් ගානේ තමන් කොයි විදියටද ලෝකෙ දිහා බැලුවේ ඒ විදියටමයි පේන්නේ. මේ ලෝකයේ හැමෝම අපේ දෙමව්පියෝ දූ දරුවෝ කියලා බලන්න කිසිම කෙනෙක් බවලතෙක් වශයෙන් පේන්නේ නැහැ. කාන්තාවක් වශයෙන් පේන්නේ ඔක්කොම දෙමව්පියෝ දූදරුව වශයෙන් පේනවා. එයාගේ සිතේ කරුණාව, දයාව, මෛත්‍රිය පිරීලා ඉතිරෙනවා. සෑම කෙනා පිළිබඳව රාගෙන් බලන්න, තෘෂ්ණාවෙන් බලන්න, බලන බලන කෙනා දිහා රාගෙන් බැලෙනවා, තෘෂ්ණාවෙන් බැලෙනවා. හේතුව චක්කුව අපි ඒම හදාගෙන මොනම දේ ඇවුනත් තරහා අරගෙන බලන්න එයාට ප්‍රශංසා කෙරුවත් තරහා යනවා දොස් කිව්වත් තරහා යනවා ඇයි ඇයෙනකොට තරහා ගන්න එක එයාගේ සිරිතක් වෙලා එනම් මේ ආයතන අය තුළම තම්පතු අවදි වෙලා ක්‍රියාත්මක කරනවා එහෙනම් මේකට මම කරන පිළියම මොකද්ද කියලා බලනකොට ඒ අනාගාමි ආර්ය උත්තමයාට තේරෙනවා භාවනාව හරියටම හරි මේකමයි කරන්න ඕනේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සිය පවත් ගන්නට ඕනේ මොකද්ද මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨනවයි කියලා කියන්නේ ආස්වාසය ආස්වාසය ලෙසම ප්‍රාස්වාසය ප්‍රාස්වාසය ලෙස වෙන වෙනම දකින්න ගියාම නාම රූප ඇදෙනවා ලෝභ දේශ මොහ හට ගන්නවා ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙනවා දැන් මේ භාවනා යෝගියා කලින් ගියා වාගේ මෝඩ නෑ එයාට විශාල විද්‍යාවක් පාළ වෙලා ප්‍රඥාව දැන් වැඩි ඒ නිසා ආස්වාස කරන්නේත් නෑ ප්‍රාස්වාස විශ්වාස කරන්නේත් නෑ ආස්වාස ප්‍රාස්වාස ඒක පාඩුවේ සිදුවෙන එකක් එසේ සිදුවෙන එකට සමවැදිලා ඒක මත සිත පීඩනවා ඒ ආර්ය ශ්‍රාවකයා ළඟට ගිහිල්ලා ආස්වාස ප්‍රාස්වාස කරනවාද කියලා වුවාම ආස්වාස කියන්නේ මොනවද ප්‍රාස්වාස කියන්නේ මොනවද කියලා කිව්වා ආන ප්‍රශ්නය අපට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ ඇයි ආන්නේ මේ ලෝකේ ආස්වාදය කියලා එකක් තියෙනවද ප්‍රාස්වාස කියලා එකක් තියෙනවද එහෙම එකක් නැහැ ඒක සම්මුතියක් උලන් ඇතුළට යනවා නම් ඒකට අපි ආස්වාස කියලා කියමු ඒ උලන් ටික පිටතට යනවා නම් ඒකට ප්‍රාස්වාස කියලා එකක් කියමු මේක සමාජයේ පැවැත්මට මේ ක්‍රියාවලිය අඳුන්වලා දෙන්න නිර්වචනය කරන්න අදාගත් සම්මුතිය. එහෙනම් මේ සම්මුතිය පිළිබඳ අවබෝධය ආවට පස්සේ එයා මේ ආස්වාසය කියලා අලුතෙන් එකක් කරන්නවන් ප්‍රාස්වාසය කියලා තවත් අලුතෙන් එකක් කරන්නවත් එයා සූදානම් නැහැ. ඒ ආස්වාසය ප්‍රාස්වාසය මත සිත පීඩලා හැමදේම අත්හැරලා දානවා. එහෙනම් මේ ලෝකේ සියෙන් කටයුතු කරනවා නම් සියෙන් හැමදේම බලනවා නම් සියෙන් හැමදේම අවුන්කම් දෙනවා නම් සියෙන් කතා කරනවා නම් සියෙන් ක්‍රියා කරනවා නම් සියෙන් යුක්තව සිට පීඩා ගන්නවා නම් එයාට නැවත උත්පත්තිය මේ ලෝකේ කවදාවත් නැහැ පින්වත්නි. එනම් සත්‍යයේ මේ ලෝකේ ඉපදෙන්න හේතුව මොකද්ද? අසීය ඉපදී මේ චක්‍රයට තථාගතයන් වහන්සේ නමක් කියනවා පටිච්ච සමුප්පාදය. පළවෙනි එක මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යා පත්‍ය සංස්කාර සංස්කාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන දැන් බලන්න අවිද්‍යාව ඇති වෙච්ච ගමන් පංචකාමයන් ළඟට ඇවිල්ලා නේද අසකන දිව නාසය සමසිත කියන ආයතන අයට ආවයි කියලා කියන්නේ එතනින් පස්සේ කියන හැම වචනයක්ම දුකයි ඇයි ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙන්නේ මෙතනින් පස්සේ අපිට අඬන්න හේතු ඇති වෙන්නේ දුක් විඳින්න හේතු ඇති වෙන්නේ කනගාටු වෙන්න හේතු ඇති වෙන්නේ දිවි නසා ගන්න හේතු ඇති වෙන්නේ හැමදේම කලකිරලා අත්හැරලා යන්න හිතෙන්නේ මේ සලායතන වල නිර්මාණයෙන් පස්සේ එහෙනම් අපි අසකන දිව නාසය සමසිතේ ක්‍රියාකාරීත්වය තුල සීය පවත්වා නැත්නම් අපට රාගයෙන් පේන බව අපි දැනගන්නේ නැත්නම් ඇයෙනකොට තරහා යන බව දැනගන්නේ නැත්නම් කතා කරන වචනවල द्वේෂය තියෙනවා මිනිසුන්ගේ සිත් රිදෙනවා ඒ අවබෝධය අපට නැත්නම් අපේ අසංවර භාවය නිසා කර්ම ඇදෙනවා මිනිස්සු අපට නිନ୍ଦා අපාස කරනවා ඒ නිසා නැවත අපි ඉපදෙනවා මේ අවබෝධයවත් පින්වතනි අපට ඇවිල්ලා නැහනේ. එහෙනම් මේ මානසිකත්වයට පත්වෙච්ච කිසිම කෙනෙකුට පින්වතුනි නැවත ඉපදෙන්න පුළුවන් කමක් නැහැ. එයා දන්නවා පේන බව දැනගන්නේ දැනගත්තාම කර්මය ඇදලා ඉවරයි. එයා ඒ පේන දේ මතසිත පීඩවනවා. ඇයෙන බව දැනගෙන 100ෙන් ඉඳ කිව්වාම යා නැවත ඉපදෙනවා. ඇයි? ඇයෙන බව දැනගන්න ඇයුනේ මොනවද කියලා දැනගන්න එපාය. අසුවල අපේ પરම්පරාවට නිඳා කළා. එතකොට කොහොමද කර්මය ඇදිලා ඉවරයි. ඇයෙන බව දැනගෙන 100 පවත්වන්න කිව්වාම ඇයෙන බව දැනගන්නකොටම ඒක තුළින් වෙන්න ඕන කර්මය නිර්මාණය වෙලා ඉවරයි. එහෙනම් මේ භාවනා යෝගියා ආස්වාදයේ ප්‍රාස්වාදයේ මත සිත පීඨා සිය පවත්තන්න කියලා කියන කමඨානේ එක්තරා ගැඹුරු දාර්ශනික පැත්ත පටා ගන්නවා ආස්වාසේ ප්‍රාස්වාසේ කියලා එකක් නැහැ. ඒක සමාජයේ සම්මුතියක් නේ ක්‍රියාවලිය හඳුන්වන්න නමක් දෙන්න එපාය. දරුවන්ට උගන්වන්න මේකට නම් වලින් මේක නිර්වචනය කරන්න එපාය. ඒ නිසා නම් දුන්නා. එහෙනම් සමාජයේ සම්මුතියෙන් දීපු නම් වලට අනුව මේ ක්‍රියාකාරී ස්වභාවය මත සිත පීඩන ඕනේ. ඒක දැනගන්න ගියොත් කර්ම දෙනවා. බලන්න මේ ආනාපාන සති භාවනාව දැන් නාසයෙන් දෙයක් කරන්නේ නැහැ. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම එයා ආනාපාන සති භාවනාව වඩනවා. මේ භාවනා යෝගියා දැනගන්නවා ඇසට පේන දේවල් දැනගන්නේ නැහැ. ඒක මත සිත පීඩනවා. කනට ඇහෙන දේවල් වලට එයා යොමු වෙන්නේ නැහැ. ඒක මතසිත පීඩනවා. එයා මොකවත් ආගන්නේ මේ විදිහට ආයතන අයේම ක්‍රියාකාරී ස්වභාවයන් තුල සිය පීඩවාගෙන එයා නැවත නැවත මේ භාවනා වඩනකොට කර්මය නැවතිලා ඉපදීමක් නැහැ. ලෝභ දේශ මොහ රාග මොහවත් නැහැ. එයා අරියත් බෝධියට පත් වෙලා එනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සීය පවත්නවායි කියලා කියන්නේ අපේ නිරෝධ ගාමිනී පටිපදාව තුළ යන ක්‍රමවේදයක් තියෙන්නේ පින්වතුනි ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියාට පළවෙනි පියවරෙන්ම සෝවාන් ඵලයට එනකොට මෙයාට ඇලීමේ ගැටීමේ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක තමයි අපි ලබා ගන්න කැමැති ඇලීමේ ස්වභාවය. දන් දෙන්න කැමති නෑ ඉවර වෙනවා. අත්තරින්න කැමති නෑ අකමැති ගැටෙනවා. එනම් ආස්වාසය තුලින් ඇලීමේ ධර්මතාවය ආස්වාසය තුලින් ගැටීමේ ධර්මතාවය කියන මේ ඇලීම් ගැටීම් කියන අන්ත දෙක අවබෝධ කරගන්නවා. මොකද්ද මේ ඇලීමේ අන්තය කාමසුකල්ලිකාම යෝග අන්තය? මොකද්ද මේ ගැටීමේ අන්තය අත්ත කියලා මතාන යෝගයේ අන්තය? එනම් මේ ලෝකේ හැම දෙයක්ම ගන්න කැමැති වින්දනය කරන්න ලස්සන දේවල් මේ ඇසට ගන්න කැමති මේරි දේවල් කනට ගන්න කැමති රසවත් දේවල් දිවට ගන්න කැමති කැමති විදිහට ඇසිරෙන්න කැමති එහෙනම් මේ හැම දේ තුලින්ම කාමසුකල්ලිකාන යෝගයේ අන්තේ අපි ඉපදීමට කටයුතු කරනවා අකමැති දේවල් ඇයෙනකොට අකමැති දේවල් පේනකොට කැමැති නැති දේවල් කන්න ලැබෙනකොට අපිට අකමැති විදියට කටයුතු වල නිරත වෙන්න වෙනකොට අන්න එයා දුක් වෙනවා ඒ කියන්නේ එයා හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරනවා ඒ කියන්නේ එයා අත්හරිනවා එනම් මේ ලෝකයේ තුල හැම ධර්මතාවයක් තුළම පින්වතුනි මේ අන්ත දෙක පමණයි පවතින්නේ මේ අන්ත දෙක තුල කුමක්ද අන්ත දෙක තියෙන්නේ කියලා ඇහුවාම මේ අරිය ඥාණයට පත්වෙච්ච උත්තමයා කියන මේ ලෝකේ අන්ත මොකවත් නැහැ කියලා. ආස්වාසේ කාන්තය ප්‍රාස්වාසේ කාන්තයක් නේද ස්වාමීනි කිවම නෑ ඒ අන්ත දෙකක් නෑ කියලා කියනවා. ඇයි මේ පින්වතුන්ට රුපියල් 10ක් දීලා විනාඩියක්වත් ගියේ නෑ ආ නෑ නෑ මම මේ වෙන කල්පනාකට දෙන්නේ රුපියල් 10 කියලා ආපහු ඉල්ලනවා. එතකොට මේ පින්වතුන් දෙන්නේ ඒ දීප රුපියල් 10ද එහෙම නැත්නම් වෙනත් රුපියල් 10ද කියලා ඇහුවොත් අර පරණ රුපියල් 10මනේ එහෙනම් මේ හැමෝටම කෙතල් ගෙඩිය ගෙඩිය දීලා කොහේ දීප කෙතල් ගෙඩිය වැරදිලා දුන්නේ දෙන්න කියලා කිව්වම ඒක නැවත දෙනවද වෙන එකක් දෙනවද ඒකමයි දෙන්නේ එහෙනම් ආස්වාස කියලා ගත්ත වාතය එළියට යනකොට ප්‍රාස්වාස උනේ කොහොමද? ඇතුළට ගත්ත ටිකමනේ එළියට යවන්නේ. එහෙනම් එකම වායු පිණ්ඩයක් මෙහාට යනකොට එක නම පරයට යනකොට එක නම. එහෙනම් මේ මිනිස්සු තුල ඒ ඒ අවස්ථාවල් වලට අනුව නාම රූප වෙනස් වෙනවා. පුංචි දරුවා කියලා කියනවා. කොල්ලා කෙල්ල කියලා කියනවා. තරුණයා තරුණිය කියලා කියනවා. වැඩිහිටියා කියලා කියනවා. දෙමෝපියෝ කියලා කියනවා. කිරියම්මා කිරියත්තා කියලා කියනවා. මුත්තා මිත්තනිය කියලා කියනවා. බලන්න එයාගේ වයස වැඩි වෙනකොට එයා ජීවත් වෙන රටාව පරිසරය වෙනස් වෙනකොට එයාගේ සේවාව වගකීම් වෙනස් වෙනකොට එයාගේ නාම රූප වෙනස් වෙන ඇති. එහෙනම් මේ විදිහට තමයි මේ එළියේ තියෙන වාතය නාසයෙන් ඇතුළට යනකොට ඒ වාතයට ආ ආස්වාසය කියලා නමක් දුන්නා. දැන් ආස්වාස වෙන්න කලින් මේ එළියේ තියෙන උලඟට අපි ආස්වාස කිව්වද? නෑ නේ පින්වතුනි. එහෙනම් මේ වාතය ඇතුල් වෙනකොට ආස්වාස කිව්වා. ඒක නැවත වමාරනකොට ප්‍රාස්වාසය කිව්වා. බලන්න අපි තුල තියෙන මිත්‍යා දෘෂ්ටි මේ එකම වායුවක් දෙපාරක් එයාට මෙයාට යනකොට ඒකටම දෘෂ්ටිගත වෙනවා මේ අරියත් බෝධියටපත් වෙච්ච කෙනාට මේ අවබෝධ ඥානය තුලින් එයා කිසිම දෘෂ්ටියකටපත් වෙන්නේ නැහැ. කොස්කොලේ කුයි දෙල්කොලේ කුයි පෙන්නලා ස්වාමිනී මේ ගස් දෙකක කොළ නේද කියලා වහාම යකිර නෑ එකම ගා. කොහොමද එකම කා කියන්නේ කේ කියලා ඇහුවාම පොළ දෙක අරගෙන නැටි ටික කරලා වෙනම තියලා ඒකේ නාර ටික කරලා වෙනම තියලා ඒ හරිත නිෂ්පාදනය වෙලා තියෙන හැම කොටසක්ම වෙන් වෙන් වශයෙන් තියලා කොට ගාලා ආනවා මේකේ නාර ටික තියෙනවා අතුරු නාර ටික තියෙනවා කොළ පාට වෙච්ච හරිත නිෂ්පාදනය වෙච්ච කොටස් තියෙනවා දැන් මෙතන කොස්කොළ දෙල්කොළ කොහෙද තියෙන්නේ කියලා වහම ඒගොල්ලන්ට හොයන්න බෑ. ඇයි? හැම කොළයකම තියෙන්නේ එකම සංඝටක කීපයක් විතරයි. රූපයෙන් නාමයෙන් විතරයි වෙනස් වෙලා තියෙන එක සම්මුතිය. එයා සම්මුතිය අයින් කරලා ආනවා. දැන් කියන්නේ මෙතන තියෙන නාම රූප අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මේක අසවලා මෙයා අසවලා මේ අපේ කිරියම්මා මේ අපේ නැන්දම්මා කියලා අපි කියනවා මිය පරලෝ ගියාට පස්සේ ඒ සේරම කට්ටියගේ මස් ටික එකට ගොඩ ගාලා කටු ටික එකට ගොඩ ගාලා අම ගලවලා වෙනම උතල පැත්තකින් තියලා මේ මස් කන්ද දිහා පෙන්නලා මෙතන කිරියම්මා වෙන් කරන්න නැන්දා වෙන් කරන්න ලොකු අම්මා වෙන් කරන්න කිව්වාම මිනිස්සු ආඩියලා කල්පනා කරන මේකේ හොයන්න බෑනේ ඔක්කොම එක වාගෙම ප්‍රශ්නේ යටපතුනේ. මේකෙන් කොහොමද අඳුනගන්නේ වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මේක සමාජයේ සම්මුතිය. මේ අවබෝධයට ආපු කෙනාට මේ ලෝකේ ධනවත් අය දුප්පත් අය කියලා දෙකක් පේන්නේ සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ කියලා දෙකක් පේන්නේ මේ ලෝකයේ හැමෝටම එක හැන්දෙන් එයා බෙදනවා ඒතුව මේ ලෝකයේ ඔක්කොම යාට එක්කෙනෙක් වාගේ පේන්න පටන් ගන්නවා හැම ගාකොලකටම එකම වටිනාකමක් දෙනවා අනේ මේක කොස් පැලේ මේක ගස්ලබු පැලේ කියලා ඒකට පෝර දාලා වතුර දාන්නේ යා එරමිනිය කාලටත් වතුර දානවා කටුපිල ගාටත් වතුර දානවා හේතුව එයා දකින්නේ හැම දෙයක්ම ගස් හැම දෙයක් හැම කාතුලින්ම නිස්පාදනයේ එකම විදියේ ප්‍රාණවායුව හැම ගාකින්ම වෙන්නේ එකම සේවාව ඒ නිසා යාට වෙන්ගෙන් වශයෙන් සමාජයේ සම්මුතිය වශයෙන් විවිධාකාර නාම රූප වශයෙන් යා දකින්න පුළුවන්කමක් නැහැ යාට අපිට වටින්නේ නැහැ කියලා කියනවා යමං වටිනවයි කියනවා. හැබැයි ඒ ඥානෙටපත් වෙච්ච හැමෝටම මේ ලෝකේ හැම දෙයක්ම වටිනාකමින් යුක්තයි. බලන්න පින්වතුනි මේ ආනාපාන සති භාවනාව ආස්වාස ප්‍රාස්වාස මත සිත පිටලා සිය පවත්තන මේ කමඨාන වැඩුවාම අපේ ඥාණය මේ විදියට ක්‍රමානුකූලව වර්ධනය වෙලා අපේ අවබෝධය ක්‍රමක්‍රමයෙන් මේ විදිහට ප්‍රගුණ වෙලා මේ වගේ ප්‍රත්‍යක්ෂ ඥානයට සමවැදිලා අපගේ ඉපදීම නැවතෙන්න ඕනේ. අපි ලබාපු මිනිසත් භවයේ වැඩ රාජකාරී නැවතෙන්නට ඕනේ. එහෙනම් මේ කමඨාන මේ ආකාරයට වැඩි යුතුයි. එහෙනම් අපි ආනාපාන සති භාවනාව වඩනකොට ආස්වාස ප්‍රාස්වාස මතසිත පීඩා සිය වඩනකොට අපි විසින් වැඩි යුත්තේ මේ සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක් මතම සිත පීඩවල දානවා අපි ඒවත් එක ගනුදෙනු කරන්නේ පේන්නේ ඉබේට ඇයෙන්නේ ඉබේට දැනෙන්නේ ඉබේට ඇඟෙන්නේ ඉබේට හිතෙන්නේ තිබේට එකක්වත් අපි වමනාවෙන් කළ යුතු දෙයක් නෙමෙයි මේ ආයතන අයත් එක්ක මේ බාහිර ලෝකයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංඥා සංස්කාර ධර්මයන් ස්වයංක්‍රීයව ගනුදෙනු කරනවා අපට තියෙන්නේ ගනුදෙනු හොයන්න නෙමෙයි ඒ මට සිත පීඩලා සිතයි ගනුදෙනුවයි එකට එකතු කරුවාම ඒ ගනුදෙනුවේ ඇතිවෙන සෑම කර්මයකම සිය මිශ්‍ර වෙලා ඒ කර්මයේ සිය බවට පත් වෙලා එනා ඒ හැම ගනුදෙනුවක්ම ආෝසි කර්ම බවට පත් වෙලා ඉපදීමේ අයිතිය ඒ ගනුදෙනුවලට අයිමි වෙලා යනවා එහෙනම් මේ කමඨාන් ධර්ම දේශනාව අපි සියලුම දෙනා ශ්‍රවණය කළා. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩලා සිය පැවතුවාම මොන විදියටද මේ අවබෝධය වැඩි වෙන්නේ? ප්‍රත්‍යක්ෂ ඥානය ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවරට වැඩෙන්නේ කොහොමද? මේ භාවනාව කරන්න කරන්න අපේ දැක්ම දර්ශනය ප්‍රඥාව අවබෝධය වෙනස් වෙන්නේ කොහොමදයි කියන එක දැන් අපි සියලුම දෙනා සවන් දීලා අවබෝධ කරගෙන ඉවරයි. එහෙනම් අපි සියලුම දෙනා මේ කමඨානට අදාළ භාවනාව සිදු කළ යුතුයි. ඒතුව කොච්චර දේවල් ආගත්තත් පින්වතුනි ඒක අමතක වෙනවා. දැන් මේ පින්වතුන් ඉස්කෝලේ යන කාලේ කොච්චර දේවල් ඉගෙන ගත්තද? කොයි ඒ පාඩම් මොකවත් දැන් මතක නැන්නේ. එහෙනම් ආගත්ත දේවල් සෙනිකයට අමතක වෙන සුළුයි. ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ නිවන් දකින්නාත් අපෙත් එක්කම පවතිනවා. ඒ නිසා සවන් දෙන අවබෝධ කරන සෑම දෙයක්ම ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. එනම් කමඨාන් ධර්ම දේශනාව මෙතනින් අපි સમાપ્ત කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි